පෙරවන් සරණයි සියලු දෙනාටම අපි මාස දෙකකට විතර පසුව අද සෙනසුරාදා ධර්ම සාකච්ඡාව නැවත අපට ආරම්භ කරන්නට අවස්ථාව ලැබුණේ නමුත් මම හිතන්නේ සියලු දෙනාටම ඒ කාල වකවානුව තුල විවිධ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට ධර්ම යාත්‍රා ගෲප් එක ඔස්සේ යොමු කිරීම කරලා තිබුණා. ඉතින් ඒ සම්බන්ධව අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරන අරුණ මනතුංග මහත්මයාට ඕස්ට්‍රේලියාවේ සහ නව ශ්‍රී ලංකේ කරන ලද ධර්ම දේශනාවල පටිගත කිරීම ඒ ඒ ප්‍රදේශවල දායක පින්නතුන් ඒවා අන්තර්ජාලයට මුදා හැරලා තිබුණා. ඉතින් ඒවා ඒවා ශබ්ද සංස්කරණය කරලා මනවින් සංස්කරණය කරලා හැමදෙනාගේම පහසුව පිණිස එතුමන් ඒවා ලැබෙන්නට සලස්වලා තිබුණා. ඉතින් ඒ පිළිබඳවත් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉතින් මාස දෙකකට පමණ පසුව අපි නැවත ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ අද දවසේ සහ සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් මෙහෙණින් වහන්සේලා ඒ වගේම ගිහි පින්වත් ඔබ හැම දෙනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අද දවසේ අපි අපට ආරම්භ කරන්නට තියෙන්නේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ අටවිසි රූප පිළිබඳව පැහැදිලි කිරීම තමයි අද අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපි දෙසැම්බර් මාසයේ අවසානයේ ධර්ම සාකච්ඡාව නිමා කරන අවස්ථාව එහෙම නැත්නම් දෙසැම්බර් මාසේ අවසානයේ වෙනකොට අපි සාකච්ඡා කරලා අවසන් කළා චෛතසික 52 පිළිබඳව. එතකොට එහි අපි අවසානයේට සෝබන චෛතසිකවල අප්‍රමාණ චෛතසිකයන් පිළිබඳව සාකච්ඡාවෙන් තමයි අපට දෙසැම්බර් මාසේ සාකච්ඡාව නිමවටපත් උනේ. ඉතින් ඉන් පසුව අපිට දැන් අපි චිත්ත සහ චෛතසික කියන කොටස් දෙක අපි සාකච්ඡා කරලා අවසන් නිසා අදින් අපි ආරම්භ කරන්නේ රූප කාණ්ඩය. එතකොට රූප 28ක් පවතිනවා. මහානායක හඳුරන එක පැහැදිලි කරනවා. භූත රූප නම් වූ ප්‍රධාන රූප සතරකි. ඒවා නිසා පවත්නා බැවින් උපාදා රූප නම් වූ අප්‍රධාන රූප 120කි. මෙසේ රූප 28ක් වේ. එතකොට රූප 28ක් ඔක්කොම තියෙනවා. 28ක් වෙන්නේ කොහොමද? ප්‍රධාන රූප හතරක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒවට කියනවා භූත රූප කියලා. එතකොට මේ භූත රූප නිසා පවතින අවශේෂ රූප 24ක් තියෙනවා. එතකොට සියලුම රූප 28ක් හැටියට අභිධර්මයේදී පැහැදිලි කරා. එතකොට දැන් මේ අභිධර්ම කතාවේදී මේ පැහැදිලි කරගෙන යන්නේ පරමාර්ථ ධර්ම පරමාර්ථ ධර්ම කියලා කියන්නේ මේ ලෝකය සැකසීලා තියෙන සියල්ලම බුදුරජාණන් වහන්සේ එක් එක් ආකාරයෙන් බෙදා දක්වනවා සත්‍යයක් පුද්ගලයක් ආත්මයක් කියලා අපි හඟින අපි හිතන මේ නාම රූප සමූහය මුලින්ම නාම රූප කියලා දෙකට බෙදලා පෙන්නනවා පංචස්කන්ධ කියලා පහට බෙදලා පෙන්නනවා ආයතන කියලා 12ට බෙදලා පෙන්නනවා ධාතු කියලා 18ට බෙදලා පෙන්නනවා තවත් ආකාර වලින් ධාතු වශයෙන් බෙදා පෙන්වන සූත්‍ර දේශනා තියෙනවා. පරමාර්ථ වශයෙන් බෙදනකොට තමයි 82කට බෙදා දක්වන. ඒතර 82කින් එකක් නිර්වාණය. නිර්වාණය කියන එක අපි පසෙකින් තිබ්බහම ලෞකික ධර්ම තියෙනවා 81ක්. එතකොට 81ක් වෙන්නේ කොහොමද? සිත චෛතසික 52 රූප 28. එතකොට සිත එකක් හැටියටයි ගණන්නේ. අපි මේ සාකච්ඡාවේදී මුලදිත් පැහැදිලි කළා එකක් වූ සිත 89 ආකාරයකට හෝ 120 ආකාරයකට බෙදෙන්නේ කොමක් නිසාද? එහි යෙදෙන චෛතසික ධර්මයන්ගේ ස්වરૂපය මත. එතකොට චෛතසික සංයෝගයේ අනුව තමයි සිත් බොහොමයක් හැටියට විග්‍රහ වෙන්නේ. එහෙම නැත්නම් සිත එක් ධර්මයක් හැටියට තමයි පරමාර්ථ කතාවේදී බෙදා දක්වන්නේ. එතකොට අපි ඒ එකක් වූ සිත විවිධ ස්වરૂපයන්ගෙන් බෙදෙන ආකාරය යම් ප්‍රමාණයකට කතා කළා භවාංග චිත්තය එතකොට චුති චිත්තය ප්‍රතිසන්දි චිත්තය ආදී ඒ මූලික ස්වરૂපයන් පිළිබඳව කතා කළා ඊළඟට අනිත් සිත් සියල්ලක්ම බෙදෙන්නේ චෛතසික ධර්මයන්ගේ ආධාරය නිසා චෛතසික ධර්මයන් යෙදෙන ආකාරය මත තමයි වෙනස්කම් ඇති වෙන්නේ එතකොට ඒ නිසා අපි චෛතසික ඒ නිසා චෛතසික 52 පිළිබඳව හොඳට ඉගෙන ගත්තාම ඒවා යෙදෙන සිත් ඉගෙන ගත්තාම මේ චෛතසිකයන්ගෙන් එක් එක් චෛතසිකයන්ගෙන් කෙරෙන කෘත්‍ය මොකක්ද කියලා හරියට තේරුම් ගත්තාම ඊළඟට ඒවා සාමූහික වශයෙන් එක් එක් චෛතසිකයන්ගෙන් කෙරෙන කෘත්‍ය වෙනම අපි වටහා ගන්නටත් ඕන ඒවා වෙනම සිතක් හැටියට එකතු වෙලා යෙදෙනකොට ඒ සිතෙන් කෙරෙන කෘත්‍ය අපි හඳුනා ගන්නත් ඕන. ඒතර සිතෙන් කෙරෙන කෘත්‍ය කියන්නේ අර චෛතසික සමූහයක් එකතු වෙලා කරන ඒකාබද්ධ කෘත්‍ය තමයි සිතක කෘත්‍ය කියලා කියන්නේ. ඒතර සිතක් කියලා කියන්නේ චෛතසික සමූහයක්නේ. එතකොට ඒ ඒ චෛතසිකයේ යෙදෙන ප්‍රධාන චෛතසික ධර්මයන් අනුව අර සිතේ ස්වરૂපයන් වෙනස් වෙනවා. පොදු කාරණා තියෙනවා. ඒවා අපි කතා කළා සම්බචිත්ත සාධාරණ චෛසික කියලා. එතකොට ඒවා සෑම සිතකටම පොදුයි. ඊළඟට අපි කතා කළා ප්‍රකීර්ණක චෛසික කියලා. ප්‍රකීර්ණක චෛසික කුසල අකුසල දෙකේම අවස්ථාවෝචිතව යෙදෙනවා. ඊළඟට අපි කතා කළා අකුසල චෛතසික. එතකොට අකුසල චෛතසික 14ක් තියෙනවා. ඊළඟට අපි කතා කළා කුසල චෛසික කුසල චෛසික 25ක් තියෙනවා. ඒ 25න් 19ක්ම සෝබන සාධාරණ චෛසික. ඒ කියන්නේ සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන චෛතසික 19ක් තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට අපේ මේ වෙනකොට සිත සහ චෛතසික 52. එතකොට පරමාර්ථ ධර්ම 82කින් අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. පරමාර්ථ ධර්ම 53ක් පිළිබඳව මොනවද 53 චෛතසික 52යි සිතයි දැන් අද ඉඳලා අපි ආරම්භ කරන්නේ ඉතිරි පරමාර්ථ ධර්ම 28 ලෞකික ධර්ම අතර ඉතිරි 28ක් තියෙනවා ඒ 28 තමයි රූප 28 එතකොට මෙතෙක් කතා කරපුවා නාම ධර්ම හැටියට හැඳින්වෙන්නේ මෙතෙන් පටන් කතා කරන ධර්ම රූප ධර්ම හැටියට හැඳින්වෙන්නේ. ඒතර මේවට රූප කියන්නේ රුප්පණය වන නිසා එතකොට මොකද්ද රුප්පණය වීම කියලා කියන්නේ? වෙනස් වෙන ස්වභාවය. එහෙම නැත්නම් විකෘති වෙන සීතෝෂ්ණ ආදීන් විකෘති වෙන ස්වභාවය. දැන් මේ පිළිබඳව අපි මීට ඉහතදී පැහැදිලි කරලා දීලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා. එතකොට නාම ධර්මවලට අදාළ නොවන රූප ධර්මවලට අදාළ වෙන මේ සීතෝෂ්ණාදීන් විපරීත වීමක්. රොප්පණය වීමක් වෙන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද කියන බව අපි කතා කරලා තියෙනවා. නැවත ඒක සිහිපත් කළොත් නාම ධර්ම, චිත්තචෛසික ධර්ම එක්ෂණයකින් ඇති වෙලා නිරුද්ධ වෙනවා. එතකොට හටගන්නත් එක් චිත්තක්ෂණයයි පවතින්නත් එක් චිත්තක්ෂණයයි නිරුද්ධ වෙන්නත් එක් චිත්තක්ෂණයයි. එතකොට වහාම ඇති වෙලා නැති වෙනවා. හැබැයි රූප ඒ වගේ චිත්තක්ෂණ 17ක්. එහෙම නැත්නම් අනුචිත්තක්ෂණ 51ක්. කාල පරිච්ඡේදයක් මේ රූපය රඳා පවතිනවා. එහෙම නැත්නම් රූපේ ආයු කාලය. ඒ ආයු කාලය එහෙම තියෙද්දී මොකද වෙන්නේ? දැන් රූප තනි තනියෙන් නෙමෙයි සිත නම් තනියෙන් හටගන්නේ. සිත හටගත්තා නිරුද්ධ වුණා. ඊට පස්සේ තමයි ඊළඟ සිත හටගන්නේ. ඊට පස්සේ සිත පොකුරු පොකුරු හටගන්නේ නැහැ. සිත හටගන්නේ වෙන් වෙන්ව. ඒක වෙන් වෙන්ව හටගන්නා සිත එකක් පසුපස එකක්. එතකොට දම්වැලක පුරුක් වගේ තමයි චිත්ත ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. චිත්තචෛසික ධර්මයන්ගේ ක්‍රියාවලිය. චෛසික ධර්ම සමූහ වශයෙන් ඇති වෙනවා. නමුත් සිත් ඇති වෙන්නේ එකක් පසුපස එකක් වශයෙන්. හැබැයි රූප කලාප හැම නෙමේ පොදුවේ සමූහ වශයෙන් ගොඩ නැගෙනවා බහුලව එක තැනක ගොඩ නැගෙනවා. එහෙම ගොඩ නැගෙනකොට ඒ රූප අතර අර චිත්තක්ෂණ 17ක් ආවශ්‍යගත වෙච්ච රූප තියෙනවා. ඒ රූප නිරුද්ධ වෙනවා. ඊට පස්සේ චිත්තක්ෂණ 16ක් 15ක් 14ක් 13ක් 12ක් 10ක් ආදී වශයෙන් ඊට මෙහා මෙහා චිත්තක්ෂණ ගත කරපු රූපත් ඒ අතරේ තියෙනවා. දැන් මේ රූප සමූහය. එතකොට දැන් මෙහෙම තියෙන අතරතුරේ මෙහි මේකට සීතෝෂ්ණවල බලපෑම ඇති වෙනවා. එතකොට සීතෝෂ්ණවල බලපෑම ඇති වුනහම සීත හෝ උෂ්ණ කියලා කියන්නේ උණුසුමේම අඩු වැඩි බව. එහෙම නැතුව දෙකක් නෙමෙයි උණුසුම වැඩි වෙනකොට උෂ්ණ කියලා කියනවා අඩු වෙනකොට සීත කියලා කියනවා. එතකොට මේ සීතෝෂ්ණ දෙකේ බලපෑම මත අර අභිනවෙන් හටගන්න රූප රූප වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට එතකොට ඉස්සල්ලා හටගත්තු රූපත් අපට පෙනෙන්නට තියෙනවා. පස්සේ හටගන්න රූපවල වෙනස් රූප හටගන්නවා. එතකොට අපට නිකන් වෙනසක් විකෘතියක් පෙනෙන්නට ගන්නවා. දැන් මේක උදාහරණයක් හැටියට අපි නිතරම පැහැදිලි කරනවා උදාහරණයකින් කඩදාසියක ඒ කඩදාසියේ රූප කලාප බිඳෙන බිඳෙනකොට නැවත සමාන තේජෝ ධාතුවක් තියෙන නිසා සමාන තේජෝ ශක්තියක් පරිසරයේ තියෙනවනම් ඒ කඩදාසියේ රූප බිඳෙනකොට යලි යලිත් ඒ වර්ගයේම රූප හටගන්නවා. හැබැයි දැන් මේකට කෙලවරකින් ගිනි තිබ්බට පස්සේ දැන් අර තේජෝ ධාතුව උත්සන්න වෙනකොට අලුතෙන් උපද්දවන රූප වෙනස්. මොකද තේජෝ ධාතුවෙන් අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා කලිනුත් අපි කතා කරලා තියෙනවා රූප උපදවන හේතු හතරක් තියෙනවා. කර්ම, චිත්ත, ඍතු, ආහාර. ඒතර කර්ම, චිත්ත, ඍතු, ආහාර වලින් ඍතුජ රූප තමයි බහුලව මේ භෞතික දේවල් වල තියෙන්නේ. ඒ කියන්නේ ඍතුජ රූප කියන්නේ උණුසුමෙන් හට ගන්න රූප. දැන් අර කඩදාසියට ගිනි තිබ්බ ගමන් උණුසුම වැඩි වෙනවා. වැඩි වෙච්ච ගමන් අර අලුතෙන් උපද්දවන රූප වෙනස් වෙනවා. වෙනස් වෙනකොට දැන් කලින් හටගත් රූප චිත්තක්ෂණ 17ක් 16ක් 15ක් 14ක් 13ක් එහෙම තියෙන ඒවා දැන් අර රූප කොටාසේ තියෙනවා. ඒ තියෙන අතරේ දැන් මේ වෙනස් රූප එතන ජනිත වෙනවා. ජනිත වෙනකොට මෙතන සම්පූර්ණ විකෘතියක් ඇති අන්න ඒක තමයි සීතෝෂ්ණාදී රුප්පණය වෙනවා කියන්නේ. නමුත් චිත්තචෛසික ධර්මයන්ගේ එහෙම වෙන්න අවස්ථාවක් නැහැ. ඒක සීතෝෂ්ණාදීන් හටගන්නෙත් නැහැ. ඒක හටගන්නේ කර්ම, තෘෂ්ණා, අවිද්‍යා ආදී පාදක කොටගෙන. ඒතර සීතෝෂ්ණාදිය ප්‍රත්‍ය වෙනවා, සහාය වෙනවා. සීතල වැඩි වෙනකොට උණුසුම වැඩි වෙනකොට බඩගිනි වැඩි වෙනකොට බඩගිනි අඩු වෙනකොට ඒවත් එක්කලා යම් ඒ ඒ හටගන්න රූප කොටාස වලින් සිතට යම්කිසි බලපෑමක් ඇති කරනවා. නමුත් ඒවා විසින් සිත් උපද්දවනවා කියන එක නෙමෙයි ඒවායින් යම්කිසි ප්‍රත්‍යක් විතරයි එතන ඇති ඒ වගේම සිත වහාම ඇති වෙලා නිරුද්ධ වෙනවා. අච්චර ලොකු කාලයක් පවතින්නේ නැහැ. ඒ වගේම පොකුරු පොකුරු හටගන්නේ නැහැ. එකක් හටගෙන නිරුද්ධ වුණාට පස්සේ තමයි ඊළඟ එක හටගන්නේ. එතකොට ඊළඟ එක විකෘති වුණයි කියලා අර මුල් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක එක විදිහකට ඊළඟ සිත තව විදිහකට හට ගන්න පුළුවන්. එතකොට එක් එක් විදිහේ සිත් පරම්පරාවක් හටගෙන තියෙනවා. මොකුත් එතන විපරීත බවක් කියලා අපිට දක්වන්න දෙයක් නැහැ. හැබැයි රූපවල මේ රූප සමූහයක් එකට තියෙනකොට ඒ සමූහයේ සමහර ඒවා වෙනස් ආකාරයකින් පවතිනවා අනිත් ඒවා වෙනස් ආකාරයකින් ජනිත වෙනවා අර ප්‍රත්‍ය වෙනස් වීමත් එක්කලා. ඒතර මේ తත්වය තමයි රුප්පණය කියලා හඳුන්වනවා. ඉතින් ඒ తත්වය ඇති වෙන්නට පුළුවන් පරමාර්ථ ධර්ම කොටාසේ හඳුන්වනවා රූප කියලා. එතකොට මෙතෙක් අපි කතා කළේ චිත්තචෛසිකය. චිත්තචෛසික ගැනන්නේ නාම කොටසට. දැන් අපි අද ඉඳලා කතා කරන්නේ රූප. ඇයි ඒවට රූප කියන්නේ සීතෝෂ්ණාදී රුප්පණය වෙනවා. විපරීත වෙනවා. මොකද්ද විපරීත වීම කියන්නේ? ඒවේ ආයු කාලයේ චිත්තක්ෂණ 17ක් තියෙන නිසා ඒ අතරතුරේ හේතු ප්‍රත්‍ය වෙනස් වීම නිසා ඍතුගුණ සීතෝෂ්ණ වෙනස් වීම නිසා වෙනස් වෙනස් ආකාරයේ රූප උපද්දවනවා. ඒතර කලින් තිබිච්ච රූපත් තියෙද්දි වෙනස් ආකාරයේ රූප උපද්දවනකොට මෙතන යම්කිසි විපරීත බවක් ඇති වෙනවා. අපි පෙර දිනකත් උදාහරණයක් හැටියට කිව්වා. දැන් බත් හැලියක් අපි ලිපේ තිබ්බහම එහෙම නැත්නම් හාල් ටික දාලා වතුර දාලා ලිපේ තිබ්බහම ඒක බතක් බවට පත් වෙනවා. හැබැයි ගින්දර සමසේ ඒකට ලැබුණේ නැතිනම් තැන් තැන් වලින් ගින්දර වෙනස් විදිහට නම් ලැබෙන්නේ ඒ බත ඇට්ටකුණා වෙනවා කියලා අපි කියනවා. එතකොට ඇට්ටකුණා වෙනවා කියලා කියන්නේ සමහර තැනක හාල්ලට හොඳට තැඹිලා තිනවා සමහර තැනක තැඹිලා නැහැ. ඇයි තේජෝ ධාතුව හොඳින් ලැබිච්ච තැන්වල වතුර පැහිලා බත ඉදිලා තියෙනවා. බත හොඳට තැඹිලා තියෙනවා. ඒ තේජෝ ධාතුව එච්චර ලැබිච්ච නැති තැන්වල බත එච්චර හොඳට තැඹිලා නැහැ. තාම ඇතුලේ හාල් ගතිය තියෙනවා. දැන් එතකොට එකම බත් හැලියේ සමහර බත් ඇට හොඳට ඉදිලා සමහර බත් ඇට ඉදිලා නැහැ. එතකොට අපි කියනවා දැන් බත් හැලිය ඒක විකෘති වෙලා. ඇට්ටකුණා වෙලා. අන්න ඒ වගේ වැඩක් තමයි මේ රූප කලාපයක් සමස්ත බත් හැලිය අපි එක රූප කලාපයක් කියලා ගත්තොත් ඒක ඇතුලේ සමහර බත්තට තියෙනවා හොඳට තැම්බිච්ච සමහර බත්තට තියෙනවා තැම්බිච්ච නැතිව. අන්න වගේ වැඩක් මේ රූප කලාප අතරේ සිද්ධ වෙනවා. ඒ මොකද අර යම් ආයු කාලයක් තියෙන නිසා ඒ අතරතුරේ අර සීතල උෂ්ණය වෙනස් වෙනකොට අර සමහර රූප වෙනස් ආකාරයෙන් උපදිනවා. එතකොට අන්නේ වෙනස් ආකාරයෙන් රූප ඉපදීම තුල කලින් හටගත්තුවයි පසු හටගත්තුවයි අතර යම් යම් වෙනස්කම් ප්‍රකට වෙනවා. අර බත් හැලියේ කොටසක් තැඹිලා කොටසක් තැඹිලා නැතුව වගේ. එතකොට එතන විකෘතියක් ප්‍රකට වෙනවා. අන්න ඒක තමයි විපරීත බවයි කියලා කියන්නේ. එතකොට සීතෝෂ්ණ ආදී විපරීත වෙනවා. උණුසුම සීත උණුසුම අඩු වැඩි වීම මත තමයි බත් හැලියේ ඒ අර්බුදය ඇති උනේ. ඒ වගේ තමයි මේ රූප කොටාසවල උණුසුම අඩු වැඩි වීම. උණුසුම අඩු වීමනේ සීත කියන්නේ. එතකොට උණුසුම අඩු වැඩි වීම මත අර රූප කොටාසවල වෙනස්කම් ඇති වෙනවා. අන්න ඒ වෙනස්කම් ටික තමයි රුප්පණය වීමයි කියලා හඳුන්වන්නේ. එතකොට ඒ නිසා තමයි මේවා රූප කියලා වෙන් කරලා දක්වලා තියෙන්නේ. එතකොට ඒ අතර භූත රූප නම් වූ ප්‍රධාන රූප හතරක් තියෙනවා. ඒවට භූත රූප කියලා කියන්නේ ඇයි? මහත් මහත් ආකාරයෙන් ස්කන්ධ වශයෙන් ලෝකෙ ප්‍රකට වෙන්නේ මේ භූත රූප. අන්‍ය රූපයන් ඊටත් වඩා සූක්ෂමයි. එතකොට ඒවා අර රූප මේ භූත රූපයන්ගේ යම් යම් ආකාර නිසා ඇතිවෙන తත්වයක්. ඒවත් රූප තමයි. ඒවත් අර විදිහේ විපරීත ස්වභාවයටපත් වෙනවා. හැබැයි ඒවා අර ප්‍රධාන රූප නිසා ඇතිවෙන යම් යම් ආකාර විශේෂයන්. ප්‍රධාන වශයෙන් රූප හැටියට ස්කන්ධ වශයෙන් අපට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන වඩාත් ප්‍රකටව ගෝචර වෙන මහත් මහත් ආකාරයෙන් ලෝකයේ තුල ගස් ගල් පර්වත ඉරහඳ තාරකා පෘථුවි ගංගා ඇලදොල මහ මුහුද ආදී වශයෙන් අපට මහත් මහත් ආකාරයෙන් ප්‍රකට වෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර ඒ නිසා ඒව හඳුන්වනවා මහා භූත රූප කියලා හඳුන්වනවා. ඒතොර භූත රූපයන්ගෙන් සැකසුණු ලෝකය තමයි භෞතික ලෝකයයි කියලා විවහාර කරන්නේ. එතකොට මහානායක හඳුරු පැහැදිලි කරනවා භූත රූප පිළිබඳව පඨවි ධාතුවය, ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුවයයි භූත රූප සතරකි. ඒවා ගැන සාමාන්‍ය ලෝකයා සලකන ආකාරය අනෙකකි. අභිධර්මයේ දැක්වෙන ක්‍රමය අනෙකකි. සූත්‍ර පිටකයේ ධාතු විභංග සූත්‍රාදීෙහි ඒවා සාමාන්‍ය ලෝකයා විසින් සලකන ඖදාරික ක්‍රමයෙන් දේශනා කර තිබේ. ඖදාරික කියන්නේ ඕලාරික රළු කියන අදහස. නිකන් මතු පිටින් දැකලා හඳුනා ගන්න අදහස ස්වභාවය. සෞත්‍රාන්ත්‍රික ක්‍රමයේ හැටියට ඒවා ද්‍රව්‍යයෝය. අභිධර්ම ක්‍රමයේ හැටියට ඒවා ද්‍රව්‍ය නොව විදුලි ආකර්ෂණ බල ආදී වැනි ක්‍රියා ස්වභාවයයි. එතකොට දැන් සූත්‍ර පිටකයේ දක්වන විදිහට මේවා ද්‍රව්‍ය කියන ස්වරූපෙන් තමයි අපි හඳුනාගන්නේ. කෙස්, ලොම්, නිය, දත්, සම්මස්, ඇටනහර ආදී ද්‍රව්‍ය. කියන ස්වභාවයෙන්. එතකොට ඒ ද්‍රව්‍ය කියන්නේ මොනවද? අර අර රූප ධර්ම සමූහයක් එකතු වෙලා යම්කිසි ස්කන්ධයක් හැටියට අපිට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මට්ටමට ප්‍රකට වෙන අවස්ථාව තමයි අපි යම්කිසි ද්‍රව්‍යයක් හැටියට සම්මුති ලෝකයේ හඳුනාගන්නේ. ඒතර සූත්‍ර ක්‍රමයේ හැටියට අන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන తত্ত্বය මත ඉඳගෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අභිධර්ම ක්‍රමේදී ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මට්ටමින් ඔබ්බට ගිහිලා සාමාන්‍ය ඉන්ද්‍රයන් ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මට්ටමින් එහාට ගිහිල්ලා සිත සහ සිතෙහි පවතින ප්‍රඥාව නැමැති විශේෂ ඉන්ද්‍රියට දේවල් ගෝචර වෙන ආකාරය බුදුහාමුදුරුවෝ සියුම් විදිහට පැහැදිලි කරනවා. ඒක තමයි අභිධර්ම ක්‍රමය. ඒතර මේ දෙකේ කිසිදු පරස්පරතාවයක් නැහැ. යම් ප්‍රමාණයකට දැන් අපි මීට කලිනුත් මේ සම්බන්ධව උපමා උදාහරණ කතා කළා. උදාහරණයක් හැටියට ගත්තාම දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ගෙදරින් කොළඹ යන්න පිටත් වෙනවා. එතකොට පිටත් වුණාට පස්සේ තව කෙනෙක් අහනවා අසවලක් හෝ කියලා. එතකොට අපි කියන්නේ කොළඹ ගියා කියලා. ඒත් කොළඹ ගියා කිව්වට තාම ගෙදරින් පිටත් වෙලා විතරයි. ගෙදරින් පිටත් වෙලා සමහරට තාම මීටර කීපයයි ගිහිල්ලා තියෙන. නමුත් අපි කියන්නේ කොළඹ ගියා කියලා. එතකොට ඇයි මේ දොරකඩින් පිටත් වෙච්ච තැන ඉඳලා ඒ කොළඹ අවශ්‍ය තැනට යනකම්ම ඒ සමස්තය අපි හංගිනවා ඒ කොළඹ යාමේ ක්‍රියාවලිය. එතකොට මෙතනින් පිටත් වුණ ගමන් අපි කොළඹ ගියා කියන අදහසින් තමයි හඳුන්වන්නේ. නමුත් හරියටම අපි කොළඹ ගියා කියලා කියන්න පුළුවන් වෙන්නේ ඒ කොළඹ කියලා වෙන් කරලා තියෙන සීමාවක් තියෙනවා. එතකොට යම් සීමා සටහනක් තියෙනවා. අන්න එතනින් ඇතුල් වුණාට පස්සේ දැන් ඔන්න ඉන්නේ කොළඹ. දේශ සීමා තියෙනවනේ. එතකොට ඒ සීමාව වෙන් වෙන තැනින් එහාට ගියාට පස්සේ දැන් ඒ තැනත්තා ඉන්නේ කොළඹ කියලා ඍජුවම කියන්න පුළුවන්. එතකොට හැබැයි දැන් අපි ගෙදරින් පිටත් වෙච්ච ගමන් අපි කියනවා කොළඹ ගියයි කියලා. ඒතර වඩා සියුම් විදිහට මේක විමසලා බැලුවෙන් පස්සේ අර නගර සීමා වෙන් වෙන ඒ ඒ සීමාවෙන් එහාට ගියාට පස්සේ තමයි අන්න ගෙදර මේ කොළඹ ගියා කියලා අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ තමයි සූත්‍ර ක්‍රමේ හැටියට අර ගෙයින් එළියට ගියන් පස්සේ කොළඹ යනවා කියලා ගියන් පස්සේ සමස්ත ගමනම කොළඹ ගියා කියලා හඳුන්වනවා. ඒක තමයි සම්මුති කතාව. අන්න වගේ ප්‍රකාශන වලින් තමයි සූත්‍ර දේශනාවල කරුණු පහදන්නේ. මේ කේස් මේ ලොම් නියදත් ආදි වශයෙන් මේ ලෝකේ සම්මුති කතාව. හැබැයි අභිධර්මයේදී කරුණු පැහැදිලි කරන්නේ ඒ සම්මුති කතාවෙන් නෙමෙයි ඊට ඔබට ගිහිලා ඊට සූක්ෂමව බෙදලා ඊට සියුම් විදිහටයි කරුණු දක්වන්නේ. ඉතින් ඒ නිසා සෞත්‍රාන්තික ක්‍රමයේ හැටියට ඒවා ද්‍රව්‍යයෝය අභිධර්ම ක්‍රමයේ හැටියට ඒවා ද්‍රව්‍ය නොව විදුලි ආකර්ෂණ බල ආදී වැනි ක්‍රියා ස්වභාවයෝය. දැන් විදුලිය කාන්දම් වගේ දේවල් ගත්තාම ඒවාෙහි යම්කිසි ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වෙනවා කියන එක අපට හඳුනා ගන්න පුළුවන්. ඒ වැස්ස ස්වභාවය මොකක්ද කියලා සමහර වෙලාවට අපිට 100% ප්‍රකට වෙන්නේ හැබැයි ඒව බොහෝ දේවල් කෙරෙන බව අපට සමාජය තුළ ලෝකයේ තුළ ප්‍රකට වෙනවා. අන්න ඒ වගේ මේ පරමාර්ථ ධර්ම වශයෙන් බෙදලා ගත්තාම ඒව ඇත්තට මනසට හසු කරගන්න පහසු නෑ. හැබැයි ඒවයි යම් යම් දේවල් ලෝකයේ තුල කෙරෙනවා කියන එක අපට ප්‍රකට වෙනවා. අන්න ඒ කෙරෙන ප්‍රකට වෙන දේවල් පදනම් කරගෙන තමයි සූත්‍ර දේශනා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉන් ඔබට ගිහිල්ලා වඩා සියුම්ව මේක බෙදා බලලා විශ්ලේෂණය කරපුවාම අපට අවසාන වශයෙන් හමු මූලික නාම රූප ධර්මයන් තමයි පරමාර්ථ ධර්ම කතාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. සාමාන්‍ය ලෝකයා සලකන ක්‍රමය වූ සෞත්‍රාන්ත්‍රික ක්‍රමයේ හැටියට තදබව ලක්ෂණ කොට ඇති පස් ගල් ඇට මස් ආදී ද්‍රව්‍ය පෘථුවි ධාතුහුය. දැන් භාවනා කරනකොට උනත් චතු ධාතු අවත්තාන දැන් සතිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනාව යටතේ දක්වන ප්‍රධාන කොටස් 6න් එක කොටසක් තමයි ධාතු මනසිකාර. එතන ධාතු මනසිකාර කියලා එතන මෙනෙහි කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ප්‍රධාන ධාතු ටික. මේ මේ මහා මහා භූත රූප හැටියට දක්වන මේ ප්‍රධාන ධාතු ටික තමයි එතන විග්‍රහ කරන්නේ. හැබැයි මේ විග්‍රහයේදී කෙස් මේ ශරීරයේ පටවි ධාතු කොටාසයකි. ලොම් නිය, දත්, සම්මස් නහර ආදී වශයෙන් අර දෙතිස් කුණපවල දක්වන්නේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහරු අට්ටි අට්ටි මිංජා වක්කං හදය යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං කියන තැනට යනකම් ඒ කොටස් ටික පටවි ධාතු හැටියට තමයි ඒ සූත්‍ර ක්‍රමයේ හැටියට හඳුන්වන්නේ ඇයි ඒවට පටවි ධාතු කියන්නේ තද ගතියෙන් යුක්ත නිසා. හැබැයි අභිධර්ම ක්‍රමයේ හැටියට ඒවා පැහැදිලි කරන්නේ තද ගතියෙන් යුක්ත වුණාට ඒවා තද බව විතරක් පටවි ගුණය විතරක් නෙමෙයි තියෙන්නේ ආපෝ තේජෝ වායෝ කියන අවශේෂ ධාතුත් ඒක ඇතුළේ තියෙනවා. ඒතර මහානායක හඳුරු මේකේ පැහැදිලි කරනවා වැගිරෙන ස්වභාවය ඇලෙන ස්වභාවයේ ඇති වතුර තෙල් ලේ සෙම ආදිය ආපෝ ධාතුය. එතකොට සෙම්හම් පොබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං මේ කාරණා ටික ආපෝ ධාතු කියලා හඳුන්වනවා මොකද ආපෝ ගුණේ බහුල නිසා හැබැයි ආපෝ ගුණේ බහුල වුණාට එතන පඨවි තේජෝ වායෝ ඉතිරි ඒවත් ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා නම සූත්‍ර ක්‍රමයේ හැටියට එච්චර ගැඹුරට යන්නේ නැහැ අර ආපෝ ගුණේ බහුල නම් ඒක ආපෝ ධාතුව පඨවි ගුණේ බහුල නම් ඒක පඨවි ධාතුව හැටියට සාමාන්‍යයෙන් හඳුනා ගන්නවා සුලඟ වායෝ ධාතුවේ ගින්න තේජෝ ධාතුවේ අභිධර්මයේදී ඒ ධාතු වෙන වෙන වශයෙන් පවත්නා දේ සැටියට නූගන්වනු ලැබේ. එහි ගන්වන්නේ පස් දිය ගිනි සුලන් යන සියල්ලෙහිම ධාතු සතරම ඇති ඇති සැටියට. එතකොට දැන් සාමාන්‍ය ලෝකයා දේවල් හඳුනාගන්නේ අර සූත්‍ර ක්‍රමයේ කියලා තියෙන ආකාරයට පටවි ධාතුව බහුල නම් ඒ පටවි ධාතුව බහුල කොටස පටවි කියලා හඳුනා ගන්න. ආපෝ ධාතුව බහුල නම් ඒ කොටස ආපෝ කියලාම හඳුනා ගන්න. හැබැයි අපි ධර්ම ක්‍රමයේ හිටියට උගන්වනවා ඒ පඨවි කියන තැන කෙස් කියන තැන ලොක් කියන තැන පඨවි ධාතුව විතරක් නෙමෙයි ධාතු හතරම එහි අන්තර්ගත වෙලා තියෙනවායි කියනවා. හිරු එලි සඳ එලි පහන් එලි ආදී සියුම් දේවල් වල පවා ධාතු සතරම ඇති සැටියට අභිධර්මයේ උගන්වනු ලැබේ. එතකොට හිරු එළිය, සඳ එළිය, පහන් එළිය කියලා මේ ආලෝකය කියලා ගත්තාම ඉතාම සූක්ෂමයිනේ. එතකොට එහෙම දක්වන ආලෝකයේහි පවා මේ ධාතු හතරම පවතිනවායි කියන බව අභිධර්මයේදී පැහැදිලි කරා. බුදුන් වහන්සේ එක් කරුණක් සඳහා දෙතනක දෙආකාරයකට නොදාරති සිතා අභිධර්මය හා සූත්‍ර ධර්ම එක් කරන්නට ගොස් කරුණු අවුල් නොකරගත යුතුය. මෙතන පටන් අභිධර්ම ක්‍රමේ ධාතුන්ගේ తත්වය විස්තර කරනු ලැබේ. දැන් හත උපදේශයක් මහානායක හඳුරු මෙතනදි දෙනවා. සමහරු කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ එක එක තැන්වල එක එක විදිහට දේශනා කරන්නේ එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම වෙනස්කම් තියෙන විදිහක් නැහැ වගේ අදහසින් සූත්‍ර ක්‍රමයේ කියපු කාරණායි අභිධර්ම ක්‍රමයේ කියපු කාරණා එකට ගලපන්න ගිහිලා මහා පටලවිලි ඇති කරගන්නවා. ඒ නිසා එහෙම පටලවා ගන්නෙ නැතිව බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ එක් එක් තැන එකම කාරණය විවිධ ස්වරූපයෙන් දේශනා කරනවා. ඇයි ඒ? උන්වහන්සේගේ දේශනා අතර පරයාය දේශනා සහ නිෂ්පරයාය දේශනා කියලා කොටස් දෙකක් තියෙනවා. පරයාය දේශනා කියලා කියන්නේ තැනට අනුව අවස්ථාවට අනුව සාධකයට අනුව පුද්ගලයට අනුව කාරණයට අනුව පරමාර්ථයට අනුව ඒවා පැහැදිලි කරන විදිහ වෙනස් වෙනවා. නිෂ්පරයාය දේශනා කියලා කියන්නේ එහෙම මොන පදනමක් මතවත් වෙනස් වෙන්නේ එකම දේ තමයි එතනදී කියන්නට තියෙන්නේ. නිෂ්පරය දේශනාවන් තියෙන්නේ නිවන සම්බන්ධව පමණයි. මොකද නිවනෙහි පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා නාම රූප මේ කිසිවක් නැහැ. ඒ කිසිවක් නැති තැන අර එහෙම වෙනස්කම් ඇති වෙන්නට විදිහක් නැහැ. සියලු වෙනස්කම් ඇති වෙන්නේ මේ නාම රූප ධර්මයන් තියෙන තැන සංස්කාර ධර්මයන් තියෙන. සංස්කාර ධර්මයන් තියෙන තැන අපට ඒකාන්තික වශයෙන් යමක් ප්‍රකාශ කරන්න බෑ. මොකද හැමතිස්සෙම නාම රූප ධර්මයන් වෙනස් වෙනවා. ඒවා හේතුප්‍රත්‍ය වෙනස් වෙනකොට ඒ නාම රූප ධර්ම වෙනස් වෙනවා. අවස්ථාවත් එක්කලා ඒවා ගොඩ නැ. ඒවා සංයෝගියත් එක්කලා වෙනස් වෙනවා. ඒවා පාවිච්චි කරන විදිහත් එක්කලා ප්‍රතිඵලය වෙනස් වෙනවා. මේ විදිහට මේ නාම රූප ධර්ම යම්තරක් තියෙනවා නම් ඒ හැම තැනකම මේ විපරිණාම ගුණය වෙනස් වෙන ගතිය හේතුප්‍රත්‍යන් අනුව දේවල් උස් පහත් වෙන ගතිය පවතිනවා. ඒ නිසා ලෝකය සම්බන්ධව නාම රූප ධර්ම සම්බන්ධව සංස්කාර ධර්ම සම්බන්ධව යමක් ප්‍රකාශ කරනකොට ඒවා පర్యాయ දේශනා හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නිවන සම්බන්ධව දේශනා කරනකොට නිෂ්පරයය දේශනාවක් හැටියට දේශනා කරන්නේ. එතකොට මේ නිවන් නිවන ප්‍රත්‍යක්ෂ කරන අවස්ථාව දක්වා අපිට මේ නාම රූප ධර්ම ටිකනේ හසුරවන්න තියෙන. ඉතින් ඒ හැසිරවීම පිළිබඳව කතා කරනකොට උන්වහන්සේගේ දේශනාව පරයාය දේශනාවක් හැටියට තමයි දේශනා කරන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපි මේ තෙහෙතදිත් කතා කරලා තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියොත් සම්පූර්ණ කාමයන්ට ගිජු වෙලා ඉන්න පුද්ගලයෙක් නමුත් ඒතනත්තාට ධාන ඉපදවීමේ යම් හැකියාවක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දකිනවා. සාංශාරික හුරුව එයාගේ ශක්්‍යතාවය දකින. දකිනකොට බුදුරජාණන් වහන්සේ අරතනත්තාට අනුශාසනා කරන්න පුළුවන් මේ කාමයේ ඇලි ගලී ඉන්නවට වඩා මීට වඩා තාම ප්‍රණීත සුවයක් තියෙනවා ධාන සුවය. ඒ නිසා ඒ සඳහා උත්සාහ කිරීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්න පුළුවන්. තව කෙනෙක් බුදුරජාණන් වහන්සේට මොන ගහනවා ධානය වඩලා තියනවා දැනටත් ධාන සුවේ පවත්වාගෙන යනවා හැබැයි ඒකේ ඇලිලා. නමුත් බුදුරජාණන් වහන්සේ දකිනවා එතනත්තාට මාර්ගඵල අවබෝධ කිරීමේ ශක්තිය තියෙනවා මේ ධානයෙහි ඇලී ඒ ශාන්ත සුවයට ਦਿੱත්තතම සුඛ විහරණයට ඇලිලා ඉන්න නිසා එයාට අර නිවන අවබෝධ කරන්න බෑ. එහෙම කෙනෙක් බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණොත් උන්වහන්සේ සම්පූර්ණයෙන් ධානය කියලා කියන්නේ ඊටාම nissara ලාමක ලෞකික ධර්මයක් අනිත්‍ය ධර්මයක් අසාර ධර්මයක් ඒකේ කිසිදු වැදගත්කමක් නැහැ නිවන තමයි වටින්නේ කියලා එතනත්තාට ප්‍රකාශ කරන්නට පුළුවන් එතකොට මේ විදිහේ කරපු දේශනා බොහෝමයක් සූත්‍ර දේශනා අතර අන්තර්ගත වෙලා තියෙනවා එක්තැනක ධානය උසස් කොට වර්ණනා කරනවා තව තැනක ධානය පහත් කොට පැහැදිලි කරනවා. ඇයි නිවනට සාපේක්ෂ. කාම ලෝකේ කාම සැපයට සාපේක්ෂව ධානය ඉහළ තැනකින් වර්ණනා කරන්න පුළුවන්. ඒ සාපේක්ෂව. හැබැයි නිවනට සාපේක්ෂව ධානය උසස් දෙයක් නෙමෙයි. ඒක එතකොට නිවනට සාපේක්ෂව බලනකොට ඒක පහත් දෙයක්. කාම සැපයට සාපේක්ෂව බලනකොට ඒක උසස් දෙයක්. ඒ නිසා ධානය උසස්ද පහත්ද කියලා ඇහුවොත් අපිට මොකද්ද කියන්න වෙන්නේ? කියන්න වෙන්නේ ඒ පුද්ගලයා අහන පදනම මත කාම ලෝකයේ කාම සැපයට සාපේක්ෂව නම් ධානය උසස්. නිවනට සාපේක්ෂව නම් ධානය උසස් ධර්මයක් නෙමෙයි ඒක බොහොම ලාමක ධර්මයක්. එතකොට මෙන්න මේ විදිහට අපිට එකම කාරණේදී පිළිතුරු දෙකක් දෙන්නට සිද්ධ වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මදේශකයන්න් වහන්සේලා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕන මොකක් පිළිබඳවද? පරයාය දස්සාවි කතං කතෙස්සාමේදී ධම්මෝ දේසේතබ්බෝ. මහණෙනි අන්න අයට දහම් දේශනකොට විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕන පරයාය පැහැදිලි කරමින් ධර්ම දේශනා කරනවා. ඒ කියන්නේ දැන් අර නිෂ්පරයය දේශනාවලදී නම් 아무තුවෙන් පරයය පැහැදිලි කරන්න දෙයක් නැහැ. හැබැයි මේ ලෞකික ධර්ම ගැන කතා කරනකොට හැමතිස්සෙම මොන පදනමක් මතද කුමකට සාපේක්ෂවද කුමන ක්‍රමයකටද මේක මේ විදිහෙන් කියන්නේ කියලා පැහැදිලි කර දෙන්නට ඕන. දැන් අපි හිතමු එක් ධර්ම දේශනාවකදී අපිට කියන්නට පුළුවන් ධනය සැපය පිණිස හේතු වෙනවා තව ධර්ම දේශනාවකදී අපිට කියන්න පුළුවන් ධනය දුක පිණිස පවතිනවා. ඔය දෙකම හරියි. නමුත් ධනය සැපේ පිණිස පවතිනවාත් කියලා තව තැනකදී දුක පිණිස පවතිනවා කියවම මේක පරස්පරතාවයක් වගේ අපට පේන්න ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධනය සැපේ පිණිස පවතිනවා කියලා කියනවා නම් ඒ කවර පදනමකද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්ති සුඛ භෝග සුඛ අනවජ්‍ය සුඛ මේ දේශනා කරන්නේ මොනවා ගැනද? සම්පත් ගැන. අත්ති සුඛය කියන්නේ මට මේ මේ සම්පත් තියෙනවා කියන. එතකොට භෝග සුඛය කියලා කියන්නේ තමන්ට තියෙන සම්පත් තමන් මේ මේ විදිහට පරිහරණය කරනවා ධාර්මිකව කියන. ඊළඟට අනවජ්‍ය සුඛය කියලා කියන්නේ ඉපදීමේ ඉපීමේදී සහ පරිහරණය කිරීමේදී මම මේවා નિවරදිව පවත්වා ගන්නවා කියලා ලෝකයට කරදරයක් නොවි තමන්ට අනර්ථයක් නොවි මම මේවා පවත්නවා කියන බව දැනගෙන ඒ නිර්වද්‍යතාවයෙන් පවත්වන්නට පුළුවන් වෙන්නට. ඒතර මේ ඔක්කොම කතා කරන්නේ සම්පත් පිළිබඳව. භෞතික සම්පත් වෙන. එතකොට භෞතික සම්පත් වලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්ති සුඛය, භෝග සුඛය, අනවජ්‍ය සුඛය, අනන සුඛය. එතකොට මේ මේ සම්පත් වලින් සැපගෙන දෙන ආකාරයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අනික් අතට දේශනා කරන සබ්බේ සංඛාරා දුක්ඛා. සියලුම සංස්කාර ධර්මය දුක්ඛයෝය. මේ ප්‍රකාශන දෙකම හරියි. එතකොට ප්‍රකාශන දෙකම හරි වෙන්නේ කොහොමද? ඒ එතනට අදාළ පරයායට අනුව. ඒ කියන්නට යන කාරණයට සාපේක්ෂව. ඉතින් අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ එකම එකම කාරණය දෙපොලක දෙආකාරයෙන් දේශනා කරන්නේ නැහැ කියලා එහෙම පටලව ගන්නෙ නැතිව එහෙම වරද්ද ගන්න නැතුව අභිධර්මයේ කියන කරුණෝයි සූත්‍ර ක්‍රමයේ කියන කරුණෝයි ඔක්කොම එකට මිශ්‍ර කරලා වෙනස් විදිහකට අර්ථ දක්වන්න යන්නේ නැතුව සූත්‍ර ක්‍රමයේ පැහැදිලි කරන්නේ සම්මුති වශයෙන් ඒක එක කොටාසය ලෝකයේ තුල කොහොමද පටවි ගුණේ බහුල නම් ඒක පටවි ධාතු. ඒකේ අනිත් තියෙන සියුම් මේවා ගැන නොසලකා හරලා ඒක පටවි කියන ස්වභාවයෙන්ම අදහස් කරනවා. එතකොට ආපෝ ධාතුව කියලා හඳුන්වනවා. එතකොට යම් තැනක ආපෝ ගුණේ බහුල නම් ඒක ආපෝ ධාතුව කියලා හඳුන්වනවා. ආයේකේ පටවි ධාතු තේජෝ ධාතු තියෙනවද නැද්ද කියන එක විශේෂ කොට මතු කරන්නේ නැහැ. ඒක තමයි සූත්‍ර ක්‍රමය. හැබැයි අභිධර්ම ක්‍රමයේදී අර එකක් ඇතුළේ තියෙන අවශේෂ ධර්ම සියල්ලක්ම එකින් එක පැහැදිලි කරමින් ඉතා සූක්ෂම විදිහට බෙදා දක්වනවා. ඒ නිසා සූත්‍ර ක්‍රමයයි අභිධර්ම ක්‍රමයයි එකට පටලවා ගන්න නැතිව මේ අභිධර්ම කාරණා ඉගෙන ගත යුතුයි කියන මේ අවවාදයක් සිද්ධ කරලා තමයි මහානායක හඳුරෝ මෙතන මේ රූප විග්‍රහය ආරම්භ කරන්නේ. පඨවි ධාතුව. කර්කශ ස්වභාවය පෘථුවි ධාතුවේ. කැපෙන දෙයක් ලෙසද, හැනෙන දෙයක් ලෙසද, තද දෙයක් ලෙසද, මොලොක් දෙයක් ලෙසද, රළු දෙයක් ලෙසද, මට්ටම් දෙයක් ලෙසද දැනෙන්නේ කර්කශ ස්වභාවයේ වූ පෘථුවි ධාතුවමය. පිහියේ මොහ ඇති කර්කශ බව වූ පෘථුවි ධාතුව කැපෙන දෙයක් ලෙසද පිහියා උලෙහි ඇති පෘථුවි ධාතුව ඇනෙන දෙයක් ලෙසද වැටහේ. ඒ කැපෙන දෙය ඇනෙන දෙය සැටියට වැටහෙන දෙය පිහියේ සෑම තැනම ඇත්තේය. පිහියේ අංශයන්හි තද වූවක් ලෙස හා මට්ටම් වූවක් ලෙස දැනෙන්නේ දැනෙන්නේද පිහියා මොෙහි කැපෙන දෙය හැටියට හා පිහියා උලෙහි ඇනෙන දෙය හැටියටද දැනෙන්නේද කර්කශ ස්වභාවයෙන්. දැන් නායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා දැන් පටවි ධාතුව කියන්නේ කුමක්ද? කර්කශ බව තමයි පෘථුවි ධාතුව කියලා කියන්නේ. ඒ කර්කශ බව කියන එක අපි කොහොමද තේරුම් ගන්න ඕන? යම් තැනක තද බවක් තියෙනවනම් මොලොක් බවක් තියෙන. දැන් තද බව අපිට පටවි ධාතුව කියලා හඳුනා ගන්න පුළුවන්. හැබැයි මොලොක් බව මොලොක් බව තුල තියෙන පටවි ධාතුවම තමයි. ඒ කොහොමද කියන එක ඉදිරියේදී පැහැදිලි කරනවා. ඊළඟට ඊළඟට පිහියක අපි හිතමු මුවාත තියෙනවා. ඒතර මුවාත තිබ්බන් පස්සේ පිහියෙන් කැපෙනවා. මේ මුවාත කියලා හඳුන්වන්නේ මොකද්ද? ඒත් පටවි ධාතුව තමයි. ඊට පස්සේ උල් පිහියක කිනිස්සක අග කපාගෙන ඇනෙනවා. ඒතර ඕන දෙයකට ඇඟට එහෙම නැත්නම් යම් කිසිවකට අනින්න පුළුවන්. ඒ අනින්න පුළුවන් ඇනෙන ගතිය මොකද්ද? එතන තියෙන්නේ පටවි ධාතුව. එතකොට ඇනෙන ගතිය, කැපෙන ගතිය කියලා කියන්නේ අර පිහියේ හැමතැනම තියෙන මට්ටම් ගතිය, තද ගතිය, රළු ගතිය කියන ඒ ස්වභාවයේම එක් එක් ස්වરૂපයක්. ඒ නිසා පටවි ධාතුව විස්තර කරනකොට කැපෙන බව, ඇනෙන බව, තද බව, මෘදු බව, මොලොක් බව, මටසිලුට බව මේ විවිධ වචන වලින් අපි හඳුන්වන්නේ මේ පටවි ධාතුව නම් වූ කර්කශ ස්වභාවයමයි කියන එක නායක හඳුරු උපමාවකින් පැහැදිලි කරන්නේ. පෘථිවි ධාතුව කර්කශ ලෙස තද ලෙස දැනෙන්නේ රූප කලාප ඝනව පිහිටි කලහිය. රූප කලාප ඝන නෝද ආකාශ වායු අධික වූද තැන්වලදී ඒ කර්කශ බව මෘදු බවක්සේ දැනෙන්නේ. කලුගලේදී පෘථිවි ධාතුව තද වූ රළු වූ දෙයක් ලෙසද ලදරු සිරුරේදී මොලොක් වූ සිනිඳු වූ දෙයක් ලෙසද දැනෙන්නේ. එබැවින් තද බව මොලොක් බව යන දෙකම පෘථුවි ධාතුවේයි කියනු ලැබේ. දැන් කොහොමද තද බව සහ මොලොක් බව දෙකම පටවි ධාතුව වෙන්නේ කියන එක නායක හඳුර පැහැදිලි කරනවා. කළු ගලක ඒ පටවි ගුණය රළු විදිහට දැනෙනවා. ඒ මොකක් නිසාද? වායෝ රූප කලාප සහ ආපෝ රූප කලාප අඩු නිසා. ආකාශ රූපය ආකාශ රූපය සහ වායෝ රූපය අඩුයි. අඩු වෙනකොට ඒක තද ගතියෙන් යුක්තයි. නමුත් ලදරු ශරීරයක වායෝ ගුණය සහ ආකාශ ගුණය වැඩි වෙනකොට ඒක මොළොක් ගතියක් දැනෙනවා. දැන් අපි තව උදාහරණයක් ගත්තොත් දැන් පටවිය මේ පුද්ගල ශරීරයක් නොගෙන ගත්තොත් දැන් අපි හිතමුකෝ පුළුන් ටිකක් කියන්නේ. එහෙම නැත්නම් ස්පොන්ජ් එකක් කියලා කියලා කියන්නේ. ඒතර ස්පොන්ජ් එකක් කියනකොට ඒකේ තියෙන්නේ පටවි ගුණය තමයි. හැබැයි ඒක මෘදු විදිහට දැනෙන්නේ ඇතුලේ වායෝ ධාතුව සහ ආකාශ ධාතුව බහුලයි. පුළුන් ටිකක් අපිට පුළුන් ගොඩක් ගත්තාම ඒක මෘදු විදිහට දැනෙන්නේ ඒ පුළුන් අතරේ ආකාශ ගුණය සහ වායෝ ගුණය බහුලයි. එතකොට අපි හිතමු යම්කිසි උපකරණයක් යොදාගෙන මේ ස්පොන්ජ් එක හොඳටම තද කරනවා. මැෂින් එකකින් මේ ස්පොන්ජ් එක හොඳටම තද කරනවා. තද කළාට පස්සේ මොකද වෙන්නේ? අර මැද තිබුණු වායෝ ගුණය සහ ආකාශ ගුණය බොහෝ දුරට ඉවත් වෙනවා. ඉවත් වෙච්ච ගමන් දැන් මොකද්ද වෙන්නේ? අර ස්පොන්ජ් එකේ තිබිච්ච මොලොක් ගතිය නැති වෙලා දැන් තද රළු ගතියක් මේකේ ප්‍රකට වෙනවා. පුළුවන් ටිකක් එහෙමයි. පුළුන් ටික අතරේ තියෙන අර වායෝ ධාතුව සහ ආකාශ ධාතුව පුළුවන් තරම් ප්‍රෙස් කරලා තද කරලා අයින් කරන්නට පුළුවන් නම් පුළුන් ටික තද දෙයක් හැටියට අපිට දැනෙන්න ගන්න. දැන් දැන් සමහර හිසේ තියෙන කොට්ට එහෙම තියෙන මේ විදිහට ඇතුලේ තියෙන වායෝ ගුණය අයින් කරලා. එතකොට නිකන් පොඩි බර තහඩුවක් වගේ තමයි අපිට දැනෙන්නේ. පොඩ්ඩක් එබෙන නිකන් බර මේ තහඩුව. හැබැයි ඒක දිගහැරියට පස්සේ ඇතුළට හුලං සහ අවකාශ ගුණය ඇද ගන්නවා. ඇදගත්තට පස්සේ තමයි ඒකේ මොලොක් ගතිය අපිට දැනෙන්නේ. එතකන් අපිට දැනෙන්නේ තද බර දෙයක් හැටියට. ඇයි අර වායෝ ගුණය සහ ආකාශ ගුණය ඒකෙන් ගාක් දුරට අඩු වුණාම පඨවි ගුණය අපට ප්‍රබලව රළු විදිහට දැනෙන්න ගන්නවා ආකාශ ගුණය සහ වායෝ ධාතුව ආකාශ ධාතුව වායෝ ධාතුව කියන දෙක බහුල වෙනකොට අපිට ඒකම මොලොක් හැටියට දැනෙන්නට ගන්නවා දැන් ඔය විදිහට දැන් ඔය විදිහට තමයි අතීත කාලය කලුගල් එහෙම මොලොක් කළා කියලා තියෙන්නේ. එතකොට ඒ කලුගල් මොලොක් කරන්නේ කොහොමද? යම් යම් ඖෂධ වර්ග යොදාගෙන අර අපි දැන් තදට අර මේ හිසේ තියෙන කොට්ටේ ආකාශ ධාතුව වායෝ ධාතුව අයින් කළාම මේක තද තහඩුවක් වගේනේ අපට අතට දැනෙන්නේ. හැබැයි මේක නිදහස් කළාට පස්සේ ඇතුළට වායෝ ධාතුව සහ අවකාශ ධාතුව යන. එතකොට මොලොක් වෙනවා. ඉතින් අර කළු ගලේ තියෙන පටවි බහුල ගතිය අතරට අවකාශ ගුණය සහ වායෝ ගුණය ඇතුල් කරන්න පුළුවන් නම් යම්කිසි ක්‍රමයකින් එතකොට කළු ගල මොලොක් වෙනවා. කළු ගල මොලොක් විය යුතුයි. ඇයි මේ ධාතු වල සංයුතියක් එතන පවතින්නේ? ඉතින් ඒ ක්‍රමය අතීත කාලයේ අය විද්‍යාවක් හැටියට හඳුනාගෙන හිටියා යම් යම් ඖෂධ වර්ග පාවිච්චි කරලා රසායන වර්ග පාවිච්චි කරලා ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් අදත් ඒ වගේ යම් යම් රසායනික ද්‍රව්‍ය හඳුනාගෙන තියෙනවා. නමුත් ඉස්සර කාලේ ස්වභාවික ගහ කොළවල තියෙන ගෙඩි පොතු කොළ මල් ආදී එකතු කරලා තමයි ඒ ගුණය නිර්මාණය කරගත්තේ. රූප කලාප ඝනව ඇති ලෝහයේ හා ගලෙහි එය බරක් ලෙස දැනෙන්නේ ආකාශ බහුල පුලුන් පිඩෙහිදී එය සැහැල්ලු බවක්සේ දැනෙන්නේ එබැවින් බරහා සැහැල්ලු බවද පෘථුවි ධාතුවම බව දත යුතුය. ඒතර බර සහ සැහැල්ලු බව කියන්නේ මොකද්ද? පටවි ධාතුවේම ස්වરૂපයන්. එතකොට අර වායෝ ධාතුව සහ ආකාශ ධාතුව අඩු වෙනකොට බර දෙයක් වගේ දැනෙන්න ගන්නවා. වායෝ ධාතුව සහ ආකාශ ධාතුව බහුල වෙනකොට ඒක සැහැල්ලු දෙයක් වගේ දැනෙන්න ගන්නවා. ධාතුන්ගේ ලක්ෂණ දැක්වීමේදී කක්කලත්ත ලක්ෂණ පටවි ධාතු යයි පෘථුවි ධාතුව කරකශ බව ලක්ෂණ කොට ඇත්තේ යයි කියනු ලැබේ. එසේ කියා තිබෙන බැවින් කරකශත්වය පෘථුවි ධාතුවගේ ලක්ෂණයය. පෘථුවි ධාතුව ඒ ලක්ෂණය ඇති ද්‍රව්‍යයකයිද කරකශත්වය හා පෘථුවි ධාතුව දෙකකයිද නොගත යුතුය. ඒ කියන්නේ දැන් අට කතාවල පැහැදිලි කරන්නේ කක්කලත්ත ලක්කන පටවි ධාතු. පටවි ධාතු කියලා කියන්නේ මොකද්ද? කර්කස ලක්ෂණයයි. දැන් මෙහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් කර්කස ලක්ෂණය තියෙන ද්‍රව්‍යයට තමයි පටවි කියන්නේ. එහෙම තේරුම් ගත්තොත් ඒක අභිධර්ම ක්‍රමයට අනුව નિවරදි වටහා ගැනීමක් නෙමෙයි. ඒකෙන් ගොඩක් පටලැවිලි තියෙනවා. ඒතර ද්‍රව්‍යයක් වෙනම තියෙනවා. ඒකේ කර්කශ ගුණය තියෙනවා. එතකොට අර සම්මත ලෝකේ කතාවට තමයි යන්නේ. ඊළඟට කර්කශත්වය හා පෘථිවි ධාතුව දෙකකයි නොගත යුතුයි. කර්කශ බව සහ පඨවි ධාතුව කියන්නේ දෙකක් හැටියට නොගත යුතුයි. කර්කශ බවටම තමයි පඨවි ධාතු කියලා කියන්නේ. ඒ නිසා රේරුකාණ මහානායක හඳුරෝ පැහැදිලි කරනවා හරියට මේ අභිධර්ම කාරණා තේරුම් ගන්නකොට තමයි අපට වැටහෙන්නට ගන්නෙ මේ රූප කියලා කියන්නේ අවසානයේ ශක්ති සමූහයක්. එහෙම නැත්නම් ක්‍රියා සමූහයක්. දැන් නාම ධර්ම කියන්නේ ක්‍රියා සමූහයක් කියන එක අපිට යම් ප්‍රමාණයකට වටහා ගන්න පුළුවන් ඒ සම්බන්ධව අපි උදාහරණ කිව්වනේ අර ගේ දොරකඩ ඉඳලා ඉදිරියේ තියෙන ගහක් ළඟට යනකොට ඒ යන බව තමයි ප්‍රධාන ක්‍රියාව. ඒ ප්‍රධාන ක්‍රියාව අතරේ තව අවශේෂ ක්‍රියා දෙකක් සිද්ධ වෙනවා දොරකඩින් ඈත් සහ ගසට ලං දැන් එකම ක්‍රියාවක් සිද්ධ කරන්නේ එකම ක්‍රියාව ඇතුළේ තව අනුක්‍රියා දෙකක් සිද්ධ වෙනවා දොරටුවෙන් දුරස් වීම සහ ගසට ලං වීම නැමැති ක්‍රියාවන් දෙක ප්‍රධාන ක්‍රියාව මොකද්ද දොරටුව ළඟ ඉඳලා ගස ළඟට ගමන් කිරීම ඒ ගමන් කිරීම නැමැති ක්‍රියාව තුළ දොරටුවෙන් දුරස් වීම ගසට ලං වීම කියන අමතර ක්‍රියා දෙකකුත් ඒක ඇතුලේ සිද්ධ වෙනවා. අන්න ඒ වගේ මේ ක්‍රියාවන් කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි චිත්තචෛසික චිත්ත කියන ප්‍රධාන ක්‍රියාව ඇතුලේ චෛතසික ධර්ම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියද්දී අපි උපමාව පැහැදිලි කළා. එතකොට මහානායක හඳුරු පැහැදිලි කරනවා හරියට තේරුම් ගන්නකොට මේ රූප කියලා කියන්නේ අන්න ඒ වගේ ක්‍රියා සමූහයක්. පඨවි කියන්නේ ක්‍රියාවක්. ඒතර පටවි කියන්නේ ක්‍රියාවක් කියලා කිව්වට අපිට මේක එකපාරට තේරුම් ගන්න පහසු නෑ. හැබැයි හොඳට අපි කල්පනා කරලා ගැඹුරට ගා කාලයක් අපි මේවා ගැන හිතනකොට තමයි මේ පටවි ගුණයේ තියෙන ඒ ක්‍රියාකාරී ගතිය මොකක්ද කියන එක අපට වටහා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමුකෝ දැන් මණික් වර්ගවල වඩාම තද කාමනික ගුණයක් තියෙන හැටියට සලකන මණික් වර්ගයක් තමයි ඩයමන්ඩ් කියලා කියන්නේ. එතකොට මොනවද වජ්‍ර වජ්‍රපාසාන. එතකොට දියමන්ති. එතකොට දියමන්ති වල තමයි වැඩිම කාබන් ගුණයක්. එහෙම නැත්නම් අර වැඩිම මේ පඨවි ගුණයක් තියෙන කියලා. ඒ නිසා තමයි දියමන්ති තමයි අනෙක් මැණික් වර්ග කපන්න පවා පාවිච්චි කරන්නේ. එතකොට දැන් දියමන්ති සැකසෙන්නේ කොහොමද කියලා බැලුවාම වසර දහස් ගාණක් අධික විදිහේ තෙරපීම් සහිතව එතකොට ගල් පර්වත ඇතුලේ තද බරක් තද තෙරපීමක් ඇති තැන්වල තමයි ඒ ඒ පාෂාණ වර්ගය සැකසීලා තියෙන්නේ. ඒතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? දීර්ඝ කාලයක් තද වීම නැමැති ක්‍රියාවලිය තුළ තමයි අර තද ගතිය ස්ථාවර වෙලා තියෙන්නේ. ඒතකොට තද වීම නැමැති ක්‍රියාවලිය දීර්ඝ කාලයක් සිද්ධ වෙනකොට තද ගතිය නැමැති ස්වરૂපයක් ප්‍රකට වෙනවා. දැන් ඒකම තමයි අපි කිව්වේ ස්පොන්ජ් එකක් ගත්තන් පස්සේ ඒකේ මොලොක් ගතියක් තියෙනවා. දැන් මේ මොලොක් ගතිය නැති වෙලා පටවි ගතිය බහුල වෙනවා කොහොමද? අර තෙරපීමත් එක්කලා. මැෂින් එකකින් අපි තදට මේක ප්‍රෙස් කරනවා, තෙරපනවා. එහෙම තෙරපුවෙන් පස්සේ අර ඇතුළේ තියෙන වායෝ ගුණය, ආකාශ ගුණය පුළුවන් තරම් ඉවත් වෙනවා ඉවත් වුණාට පස්සේ මේක තද දෙයක් දෙයක් හැටියට අපට ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? තදවීම නැමැති ක්‍රියාවලිය තුල අර එතන තිබුණු වායෝ ධාතු අවකාශ ධාතු ඉවත් වෙනකොට අර පටවි ගුණය අපිට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මට්ටමට සැකසීලා තියෙනවා. එතකොට අර පුළුන් කොට්ටෙත් ඒ වගේ තමයි. ඇතුලේ තියෙන වායෝ ධාතුව සහ ආකාශ ධාතුව පුළුවන් තරම් ප්‍රෙස් කරලා එහෙම නැත්නම් අර වැකුම් මෙහකින් ඇදලා ඒ ටික ඔක්කොම අයින් කළාම එතන අපට පටවි ස්වરૂපයක් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මට්ටමේ දැනෙන්නට පටන් ගන්නවා. ඉතින් අන්න ඒ වගේ මේ පටවි ධාතුව කියලා කියන්නේ කර්කශ බව එහෙම නැත්නම් කර්කශ නැමැති ගුණය ඒ කර්කශ නැමැති ක්‍රියාවලිය කර්කශ වීම නැමත් කර්කශ බව නැමැති ශක් ශක්ති විශේෂයට තමයි පටවි කියලා කියන්නේ. එහෙම නැතුව යම් ද්‍රව්‍යයක තියෙන කර්කශ බව කියන එක නෙමෙයි. එහෙම අපි කතා කරන්නේ අර සූත්‍ර ක්‍රමයේ හැටියට සම්මුති ක්‍රමයේ හැටියට. නමුත් පරමාර්ථ කතාවේදී අපි එහෙම නෙමෙයි හඳුනාගත යුත්තේ. ඒ ඒ ශක්ති විශේෂයට තමයි ඒ කර්කශ බව කියන කියලා කියන්නේ. කර්කශත්වයම පෘථුවි ධාතුවේ. එහි ලක්ෂණය අන් අයුරකින් නොකිය හැකි බැවින් කර්කස ලක්ෂණය ඇත්තේ පෘථුවි ධාතුවේයි කියනු ලැබේ. ඉතින් මේක කියාගන්න විදිහක් නැති නිසා තමයි කර්කශ භාවයේ ඇත්තේ පෘථුවි ධාතුවයි කියලා කියන්නේ. මෙය අවුල් විය හැකි කරුණකි. අවුල් නොකර ගත යුතුය. අන්‍ය ධාතුන්ගේ ලක්ෂණ කියා තිබෙන්නේද ඒ ක්‍රමයෙන්ම බැවින් ඒ තැන්වලදීද කියන ලද්දට අනුව සිතා කාරණය තේරුම් ගත යුතුය. එතකොට මේ අභිධර්ම කාරණා අපි පැහැදිලි කරගන්නකොට ගොඩාක් අවුල් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඇයි අපි යමක් තේරුම් ගන්න දැනට අපි ඒ සම්බන්ධව දරාගෙන ඉන්න අදහස් ආකල්ප අත්දැකීම් ඉන්ද්‍රිය ගෝචර කාරණා මේවත් එක්කලා අපි හුඟක් වෙලාවට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන විදිහට දේවල් හඳුනා ගන්න. ඒතර චක්කු සෝත ගාන ජීවහා කාය කියන මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල් වලින් තමයි මනසින් අපි ඒව හඳුනගන්නේ. එතකොට ඊළඟට අපි ඒව පිළිබඳව කලින් ඇති කරගෙන තියෙන අදහස් මොනවද? අනිත් අය අපට කියා දීලා තියෙන්නේ මොනවද? අපි තේරුම් අරන් තියෙන්නේ කොහොමද? ඉතින් ඒ ක්‍රමයට අනුව තමයි හැම දෙයක් දිහාම බලන්න අපි පුරුදු වෙලා ඉතින් ඊට වඩා වෙනස් ආකාරයකට මේ ලෝකයේ දේවල් ක්‍රියාත්මක වෙනවා කියන බව තේරුම් ගන්න පහසු නෑ. ඒ නිසා තමයි හුඟක් භෞතික විද්‍යාව දියුණු මේ යුගයේ ගාක් බුද්ධිමත් කියලා හඟින අය පවා ඒ භෞතික විද්‍යා කෝණයෙන් දකින්න බැරි දේවල් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? ඒගොල්ලෝ හිතනවා ඒ ඉන්ද්‍රයන්ට ගෝචර ඒ උපකරණ වලට ගෝචර අත්හදා බලන්නට අත්දකින්නට බැරි නම් ඒක ගැන පිළිගන්න බෑ. ඉතින් පිළිගන්න බැරි ගතිය වෙන්න පුළුවන් හැබැයි එහෙම එකක් නැහැ කියලා අපිට ලෝකේ ප්‍රතික්ෂේප කරන්න බෑ. ඉතින් සමහර කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. සමහර කෙනෙක් එහෙම එකක් නැහැ කියන මට්ටමින්ම තදින් ඉන්නවා. එතකොට ඒක පිළිගන්නේ නැති බව සහ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්නේ මොකක් නිසාද? අර තමන්ට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දේ විතරයි ලෝකේ සත්‍ය. එතකොට මේගොල්ලෝ බුද්ධිමත් කියලා කිව්වට ඒගොල්ලන්ගේ බුද්ධිය එක තැනක හිර වෙලා තියෙන. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානෙ, ඉන්ද්‍රිය ගෝචර බව. ඉන්ද්‍රයන්ට හසු වෙන්නට ඕන. එහෙම හසු වෙන්නේ නැත්නම් ඒක එහෙම එකක් ගැන අපිට අපි පිළිගන්නේ නැහැ. ඒතර ඒ මට්ටමට එනවා නම් ඒක තමයි උග්‍ර භෞතිකවාදී. දැන් භෞතික කිව්වේ මොකද්ද? භූත රූප. භූත රූපයන්ගෙන් සැකසුණු බව. ඒතර භූත රූපයන්ගෙන් සැකසුණාම තමයි ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ. ඇසට, කනට, නාසයට, දිවට, කයට ගෝචර වෙන්නේ. එතකොට භෞතික භෞතිකත්වයේ පිළිබඳව යම්කිසි කෙනෙක් අධ්‍යයනය කරනවා කියලා කියන්නේ මේ රූප කොටාශයන් පිළිබඳව තමයි සියුම් විදිහට අධ්‍යයනය කරන්නේ. එතකොට එහි පමණක් අපි හිර වුණොත් ඒ තරත්තා භෞතිකවාදී චින්තනයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. එහෙම කෙනා ඉන් ඔබට සූක්ෂම දේවල් තියනවා කියලා කිව්වට ඒක නොපිළිගන්නා තැනකට එන්න පුළුවන්. හැමතිස්සෙම අර Taman දන්නා දේත් එක්කලා සංසන්දනය කරනවා. ඒක ඒකත් එක්ක තමයි ගලප ගලපා බලන්නට උත්සාහ කරන්නේ. ඉතින් මහානායක හඳුර මෙතන කියන්නේ ඒ විදිහට කරලා පටලව ගන්නට එපා. ඊටාම පරිස්සමෙන් මේවා තේරුම් ගන්නට ඕන. මොකද මේ ස්වરૂපයන් හරියට තේරුම් ගන්නා ප්‍රමාණය මත තමයි අපිට ඉදිරියට අනික් ධාතු අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ මේවා ක්‍රියාකාරීත්වය හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ඊළඟට හේතු ප්‍රත්‍ය වශයෙන් මේවා ඇති වෙන්න වෙනස් වෙන ආකාරය හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ මේ සමස්ත ක්‍රියාවලිය අපට තේරුම් ගැනීම කොච්චර දුරට කරගත හැකිද කියලා නිගමනය වෙන්නේ මේ මූලධර්ම හඳුනා ගන්නා ස්වභාවය මත ඒ නිසා තමයි අභිධර්මයේ මූලික කරුණු මේ අභිධර්මයේ හැටියට පරමාර්ථ ධර්ම හැටියට හඳුන්වන මූලික කරුණු 82 පිළිබඳව වෙන වෙනම පැහැදිලිව අපි හඳුනාගත යුත්තේ අභිධර්මයේ තේරුම් ගන්න මූලික කරුණු 82 පිළිබඳව අපිට හොඳ निराවුල් වැටහීමක් තියෙන්න ඕන. ඒ නිසා තමයි අභිධර්මයේ මූලික කරුණු පිළිබඳව නායක හඳුරු එකින් එක මේ පැහැදිලි කරන්නේ. එතකොට අපි අද මේ කතා කළේ රූප 28 පඨවි ධාතුව මහා භූත රූපයන්හි පළවෙනි කොටස පඨවි ධාතුව පිළිබඳවයි. ඉතින් මම හිතනවා අද දවසට මේ දේශනේ ප්‍රමාණවත් කියලා. අපි එහෙමනම් සුපුරුදු පරිදි සාකච්ඡාව ආරම්භ කරමු.